එතකොට ඒකත් වටිනවා. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන කාරණාවේදී අසාමාන්‍ය සත්‍යවාදී බව ඉස්මතු වෙනවා කියන කාරණාවේදී අර විදිහට අපි හොඳට හිතන්නට ඕනේ. එහෙම හිතන ගතියක් තියෙන, එහෙම සත්පුරුෂ ගතියක් තියෙන කෙනෙකුට අන්න බුදුරන් වහන්සේගේ ධර්මය වුණාම ප්‍රතිපදාවට යොමු වෙනවා. එහෙම ගතියක් ආවනම් එයාට අනිවාර්යෙන් ප්‍රතිපදාවට යොමු වෙනවා. එතකොට බලන්න එහෙනම් සත්‍යකවේෂී කෙනෙක් සත්පුරුෂ වූ සත් ඒ කියන්නේ සත්‍යකවේෂී වචනේ කියනකොට සත්පුරුෂ වචනේ කියන්න දෙයක් නැහැ සත්පුරුෂයි. එයාගේ කිසිදු විදිහකින් ජීවිතේ අසත්පුරුෂ ගතියක් ප්‍රකට වෙන්නේ නැහැ. මාන්නේ, දැඩිකම, එකට එක කිරීම දැන් හොඳට තේරුම් ගන්න ගොඩාක් තියෙන භයානකම කියන්නේ කෙලෙස් හොයාගන්න බැරිම දේවල් තමයි ඒ මාන්නේ එකට එක කිරීම දැඩි භාවය ඊළඟට විවෘත නැති භාවය සටකපට මායා භාවය මෙන්න මේවා මෙන්න මේවා තියෙනවා කියලා කියන්නේම සත්‍යවාදී නෑ කියන එක සටකපට මායා කියන වචනින්ම තේරෙන්නේ සත්‍යවාදී නෑ කියලා සත්‍යවාදී නෑ එතකොට මේ සත්‍යවාදී නැති කෙනෙකුට කෙසේනම් බුදුරුන්ගේ ධර්මයට යමු වන්නද ඉතින් මේ සියල්ලක්ම ඉක්ම වෙලා යම් කිසි කෙනෙක් බුදුරයන් වහන්සේගේ ධර්මය අහන්න යමු වෙනවා නම් අන්න අර විචක්ෂණශීලී බව සත්පුරුෂ ගතියයි එක්ක. එයා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ප්‍රතිපදාවට යමු වෙනවා. එයාගේ ජීවිතේ ප්‍රතිපදාවට යමු වෙනවා. ප්‍රතිපදාව මොකද්ද? ඒ සත්‍ය හොයන ප්‍රතිපදාව. සත්‍ය වෙන ප්‍රතිපදාවට එහෙම යමු වෙන්නේ ඒක ඇහෙද්දි. එතකොට වෙන කෙනෙකුට යමු වුණා. දැන් බලන්නකො ඒ කියන කියමන තුරම තමන්ගේ දෙයට අදහසට ඉඩක් නැහැනේ. අසාමාන්‍ය සත්‍යවාදී බවත් එක්ක වෙන කෙනෙකුගේ කාරණාවකට යමු වෙනවා කියනකොට සම්පූර්ණයෙන්ම තමන්ගේ කාරණාවක සත්‍යවාදී බවක් නැහැ. තමන් කාරණාවක යෙදීමක් නැහැ. ඒකම සත්‍යවාදී. එතකොට ඒ යමු වෙච්ච යමුවිල්ලම සොකීයත දැක්ම ඉක්මවන එකක් නෙමෙයි. අපි සොකීයත දැක්ම කියලා අර රූපං අතත සමනුපස්සති රූපවන්තං අත්තාන කියලා වචන හැල්ලක් කටපාඩම් කරගෙන ඉන්නේ. සක්කායදිට්ඨිය කියලා. දැන් සොකීයත දැක්මකට කිසිම කාරණාවක ඉඩක් නැති වෙන්නේ බාහිර කියන්නේ වෙන කාරණාවක් එක මෙහෙවෙද්දීනේ. දැන් සෝතාපන්න කෙනෙකුට සොකීයත දැක්ම ඉක්මුණාට පස්සේ එයාගේ මෙහෙවීම දහම එක. අන්න ඒකයි විශේෂත්වය. ඒතකොට දහම එක මෙහි වෙනවා දහම් පෙන්නපු කල්යාණ මිත්‍රයත් එක්ක. දැන් එහෙනම් අපි මුලින් ජීවිතේ හුරු කරන්න ඕනේ. දැන් දහම එක මෙහි වෙන්න දහම දකින්නට එනවනේ. එහෙනම් වෙන ඌ කෙනෙක් එක්ක. වෙන ඌ කෙනෙක් එක්ක නැත්තම් අපි මේ සමාජය අපි ඇසුරු කරන පිරිස එක්ක තනිකරම අපේ මතයට අපේ අදහසට අපේ හැඟීමට අපේ දැක්මට ඉඩක් නොදෙන විදිහට අපි හිත හිතා සංවර වෙන්න ඕනේ. හැම දෙයකම ජීවිතේ දැන් අපි ගොඩක් කටි තමයි අපි ධර්මය අහනකොට එහෙමයි. අර භාවනා කරනකොට නෑ නෑ එහෙම බොරුයි. ඒ මූනිච්ඡාව. එතරම් තියෙන සට කපට මායා බව. සැබෑවටම ජීවිතයේ තුල එයා සත්‍යවාදීව විවුර්ත වෙලා වෙන දෙයක් කියන්නේ තමන්ගේ දෙයට ඉඩක් නැති වෙන විදිහට කටයුතු කිරීමේ කෘත්‍යයක් තියෙනවා නම් එයාගේ ජීවිතේම එහෙමයි. ඉතින් ඔන්න ඔය ජීවිත අපි හුරු කරන්නට ඕනේ. ওই ජීවිත හුරු කරමින් ඉද්දී බුදුරන් වහන්සේගේ ධර්මය අහුනහම යාට කියන මොකද? සුත්තවා අරිය ශාවකෝ. මොකද යාට කියන්නේ සුත්තවා ආර්ය ශාවකෝ. සුත්තවා ආර්ය ශාවක ඒක ඇහිමින්ම සිද්ධ වෙනවා. ඒ අර ජීවිතයනේ තියෙන්නේ. දැන් අද අපි කරන්න යන්නේ ධර්මයට ඇවිල්ලා ඒක හුරු කරගන්න යනවා. ධර්මයට ඇවිල්ලාම තවත් එක වැඩි වෙනවා. ඇයි? මාන්නකාරකම, විවෘත නැති භාවය, Tamanට හොඳට දෙයක් වැටහෙනවා කියන එක මෙන්න මේක තව වැඩි වෙනවා. යම් දෙයක් එනවා තමන්ගේ පැත්තෙන් ලකුණ දාගන්න. ඒකයි සද්දම්ම අදිමානයේ සහ අධිගම අදිමානයේ මාදී දේවල් ඇති වෙන්නේ. සැබෑවටම ප්‍රතිපදාව යොමු වෙනවා නම් මට මං වැදගත් නොවෙන්න ඕනේ. අපට යම් ලෝකේ සාධාරණ අසාධාරණයක් හොයන්නේ කාමයක ඉන්නේ මොකක් එකද මට මං වැදගත් වෙන නිසා ඒ නිසා මට මං වැදගත් නොවන විදිහට අපි ජීවිතේ හැම එකක්ම මුරු කරනවා